දැන් මේ තව ප්‍රශ්නයක් තියෙනවා මේ ඇස කර දිව නාසය ශරීරය කියන මේ පංචේන්ද්‍රියන් ඡන්ද රාගයෙන් පිනවීම මේ කාමච්ඡන්දේ බව අහලා තියෙනවා කියලා පෙන්නනවා මේක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ කාමච්ඡන්දයයි කාම රාගයයි කියන්නේ දෙකක් කාමච්ඡන්දේ කියන්නේ මහා බලවත් විදිහේ කාම මත්වීමක් කාම රාගය කියන්නේ කාම වින්දනය. මේ ක්‍රම දෙකක්. කාම ඡන්දය කියන්නේ නීවරණයක්. කාම රාගය කියලා කියන්නේ හතරවැනි සංයෝජනයි. සක්කාය දිට්ඨි විතිකිච්ඡා සීලපද පරාමාස කියන මේ තුන ළඟට තියෙන කාම රාග ව්‍යාපාද කියන කාම රාග කියන සංයෝජනේ තමයි කාම වින්දන බලාපොරොත්තු. කාම ඡන්දය කියන එක ඊට වඩා හරි ගැඹුරු දෙයක්. ඒ කාම ඡන්දේ නිසා පුද්දලියෝ කාම කාමයේ මුල් කරගෙන අපරාධ කරනවා. කාමයේ මුල් කරගෙන කාම අදහස ආපුහාම තමන් කරන්නේ කියන්නේ මොකද්ද කියලා තමන්ටම තේරෙන්නේ නැති විකෘතියක් වෙනවා මනස. කරන දූෂණ අපරාධවල තරම තේරෙන්නේ නැතුව යනවා. මෙන්න මේ ආකාරයෙන් කාමයන් නිසා මත් වෙලා ඇති වෙන ස්වභාවය දෙකිනවා කාමච්ඡන්දේ. සෝවාන් ඵලයටපත් වෙනකොට මේ කාම ඡන්ද කියන එකේ ඔය කාම ඡන්දේ නෑ කාම රාගේ ඉතුරු වෙනවා. කාමයේ රාගේ තියෙන නිසා සෝවාන් පුද්ගලයාත් විවාහ වෙනවා. දරුවෝත් හදා ගන්නවා. පෞල් ජීවිතත් ගත කරනවා. කාම ඡන්දේ නැති නිසා කාමයේ මුල් කරගෙන ඕකෙන් කවදාවත් මහ විනාශයක් සිද්ධ වෙන්නේ නැහැ ලෝකෙට. දරුවේ දූෂණය කළා විනාශ කළා දාන්නේ නැහැ. එහෙම එකක් කරන්නේ නැහැ. ඒක මහා අපරාධයක් කියලා තේරෙනවා. මොකද අපරාධයේ අපරාධය වශයෙන් දකින්න පුළුවන්. මානසිකත්වයේ වැහෙනවා කාම ඡන්ද කියන මත්වීම තිබුණොත්. ඒ කාමයේ මත් වෙන එක ඉවරයි සෝවාන් වෙනකොට. කාම රාගය තියෙනවා. මේ කාම ඡන්දය කියන්නේ නීවරණ ධර්මයක්. නීවරණ ධර්මයන් නැගිච්චරට පින් මේ මාර්ගඵල විතරක් නෙමෙයි පිනක් කරන්න පුළුවන් නම් පින් කරන අවස්ථාවත් වැහෙනවා. කාම ඡන්දයෙන් යුත් වෙලා අවස්ථාවකදී පිනක් සිද්ධ කරන්නත් බෑ. ධර්මාබෝධය ලබන්න තියා. ඉන්දා කාම ඡන්දය කියන එක ආවරණයක් නීවරණයක් කියලා පෙන්නනවා. නිවන් මගත් කුසල් මගත් හැම දෙයක්ම ආවරණ කරනවා. වැහිල යනවා. ඒක තමයි යර් කාමී මත්වීමේ ස්වභාවය. කාමී නෙමෙයි ඒක කරන්නේ. කාමී මත්වීම. කාමී මත් වුණාම ඔහු විසින් හොඳ දේ කරන වෙලාවට සිහි බුද්ධියක් නැහැ. බුදුරන් වහන්සේ වැඩ ඉන කාලේ එක්තරා කතාවක විග්‍රහයක් තියෙනවා. එක්තරා සිටු පුතෙක් තවත් සිටු දියණියක් විවාහ කරගෙන ඉතින් ඒ එයාගේ තිබුණ එදා තිබ්බ උත්සව ක්‍රමයේ වාගේම ඒ අනික් අනික් උත්සව ඉවරලා ඉතින් දවස් ගණනකට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලාට දානයක් දෙන්න ආරාධනාවක් කළා. ගෙදර ඉන්න පිරිස උත්සව කරන පිරිස. ඉතින් අර දැන් අලුත් මනමාලයයි මනමාලී මේ දෙන්නත් අර දාන දෙන ස්ථානයේ දන් බෙදන්න ඒ කටයුතු වල සම්බන්ධ වුණා. දැන් මලමාල මහත්තයාගේ හිතේ ස්වභාවය බුදුරන් වහන්සේට පේනවා. දානෙත් බෙදනවා නිත්‍යකින් නෙමෙයි. කොච්චර හරි වරන්නේ Taman ගෙනහම මනමාලි දිහැ. එයා හැරෙන්නේ නැහැටි, බලන්නේ නැහැටි, hina වෙන්නේ නැහැටි. ඒවා බල බල ඒවැම් මත් වෙවි ඉන්නවා නිත්‍ය නැමේ දානෙ බෙදෙන චිත්ත ප්‍රසාදේ නැහැ. මේ අවස්ථාවේදී ධර්ම මාර්ගයක් පෙන්වා දෙන්න සුසු අය බුදුරජාන් වහන්සේ දන්නවා. උන්වහන්සේ අදිෂ්ඨානයක් කළා. එක මොහොතක අර මනමාලි පේන්නේ නැති වෙන්න. දැන් අර මනමාලි යම් කරන්නේ වටවිට බලනවා බලනවා හොයාගන්න බෑ. ඇති වුණ වික්ෂිප්තතාවය වැඩි වුණා. අන්නේ වෙලාව මුල්කරන බුදුරජාණන් වහන්සේ පෙන්නවා. කාමයන්ගේ මත් වෙලා කාමවස්තු පරිභෝග කරන්න හිත එනකොට පින් දහම අමතක වෙනවා. ඉතින් ඒ මනමාලයට ලැජ්ජා හිතුණා. අන්න අවස්ථාවක හැටි වань සී නැති වෙන හැටි. ඒ කියන්නේ දන් දෙනවායි කියන අවස්ථාව දානෙත් බෙදනවා. චිත්ත ප්‍රහාදයෙන් දන් බෙදෙන චිත්ත ප්‍රහාදයෙන් නෙමෙයි. වෙන දිහාක හිත ඇහැ වෙන දිහාක එක පැත්තක දානීත් බෙදෙනවා. දානි බෙදෙන ආනිසංසයක් දෙන්න දානි ආනිසංසයක් ඇති වෙන්න විදිහක් නැහැ. හේත් ඔක්කොම පිහිල්ලා තියෙන්නේ. කාමයේ මුල් කරගත්ත පැත්තක මනස ගිහිල්ලා. අන්න කාමච්ඡන්දේ හැටි. කාමච්ඡන්දේ හිතකට ආපුහාම ඔහු කොච්චර හොඳ වැඩ කරන්න ගියත් එතන වෙන්නේ කාම වස්තු. ඔහුගේ මනස කාම වස්තු ඇසුරේ පිහිටන්නේ. ඒ ඕල්මාදියේ වැඩ කරන මිනිසුත් වැඩ කරනවා වාගේ අර හැම වැඩක්ම කරනවා තමයි. හැබැයි කෙරුවට බාගෙට කෙරෙන්නේ. සමාධි හිතකින් ඒ වෙන් වෙච්ච හිතකින් චිත්ත ප්‍රහාදීනිත්ව ඒ යහපත් කටයුතු සිද්ධ කෙරුවේ නැත්නම් ඒ මහ කුසලයේ වැඩෙන්නේ නැහැ. සමාධියෙන් තොර වුණ හිතට ප්‍රඥා පහල කරන්න බෑ. එනිසා ඒ කාම වස්තු කෙරෙහි විසිරෙන මානසිකත්වයෙන් යුක්තව ඉන්නකම් බනහන දෙන බනහගෙන හිටියත් බන ඇහෙන්නේ වාගෙට යහපත් කටයුත්ත වත් පිළිවෙතක් කරත් ඒ වත් පිළිවෙත කරන්නේ කෙරුවාවක් වශයෙන් ක්‍රියාවක් වශයෙන් කෙරෙනවා මිසක් චිත්ත ප්‍රහාදය විදිහට සමාධියක් නැගින්නේ නැහැ වෙනුවෙන්. ඉතින් ඒ තරම් භයානක තමයි ඔය කාම ඡන්දය කියන එක. අන්නේ කාම ඡන්දය වෙනයි ඒක නැති කරගන්න ඕනේ. ලෝකයේ තිබෙන්නා වූ යම්තාක් ආස්වාද දෙන වස්තු කාමයෝ නෙමෙයි. ඒවා කාමයන්ට හිත කරයි. ඒ කාම කාමයන්ට හිත කර වස්තු මිසක් ඈ කාමයක් නෙමෙයි. රූප කාම නෙමෙයි. කන කාම නෙමෙයි, ශබ්ද කාම නෙමෙයි. එහෙනම් ඒවැ හටගන්නේ යම්කිසි සංකල්පිත රාගයක් තියෙනවා. අන්නේ ආස්වාද වශයෙන් මතු කර කරගන්න රාගීට කියනවා කාමයි. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන පංචකාමී කියන්නේ අන්න ඒකට. ලෝකී ප්‍රියමනාප වස්තු හැමදාම පේන්න තියෙනවා. ඒ කියන්නේ ප්‍රියමනාපයක ප්‍රියමනාපයෙන් හැමදාම තියෙනවා කියන එක නෙමෙයි. ප්‍රියමනාප එකක් ගෙවිලා යනවා තව එකක් ගොඩ නැගෙනවා. ලෝකේ හැමතැනම තැනින් තැන ප්‍රියමනාපය පේන්න තියෙනවා ඒ හේතුවෙන්. මිහිරි ශබ්දات එකින් එක එකින් එක ඇහෙනවා පේනවා. ඇහිච්ච ශබ්ද හැමදාම ඇහි ඇහි එහෙම තියෙනවා නෙමෙයි. නමුත් නැවත නැවත විවිධ තැන් වලින් විවිධ මිහිරි හඬ ගොඩ නැගෙනවා. මිහිරි ගන්ධයන් එනවා. ඒවා එකක්ම නෙමෙයි. දැන් හොඳ මිහිරි මල් පිවිලා හොඳ ලස්සන සුවඳ එන මල් පිවිලා තියෙනවා. මල් සුවඳ එනවා. ඒවා පර වෙලා ගියාට නතර වෙන්නේ නැහැ සුවඳ. ඊළඟ දවසේ තව මල් ටිකක් අපි පේනවා. ඒ ටිකේ සුවඳ ඊළඟ දවසේ එනවා. එහෙනම් ඒ වගේ ලෝකේ සුවඳහක් කරන්නවත් බෑ. ගඳ ගහන ඒවා අයින් කරන්නවත් බෑ. ඔය ලෝකේ කවදාත් තියෙන ඒවා. හැදෙන හැටි. ඒ වගේ විවිධ රස එනවා. රසවත් පළතුරු එනවා. ඒ පළතුරු ගෙඩිය කාලා ඒ වුණාට පස්සේ ඒ රසයත් ඉවරයි පළතුරත් ඉවරයි. හැම ලෝකේ පළතුරු ඉවර වෙන්නේ යලි යලි තව තවත් ඒව හැදිලා ගෙඩි හැදිලා පැහිලා ඉදිලා අර රසවද්දී ආයි මතු කරලා දෙනවා එන රස රසයේ ගෙන දෙන්නා වූ ද්‍රව්‍ය වස්තු ලෝකේ ඉවර වෙන්නේ නැහැ ඒවා නිරන්තරයෙන් හැමදාම තියෙනවා ඉතින් ස්පර්ශات ඒ වගේ විවිධ ස්පර්ශ දෙන වස්තු හැදෙනවා ඉතින් කාම වස්තුවක් එහෙම හැදුනොත් ස්පර්ශ දෙනවා ඉන් තරුණ තරුණියෝ කියලා කාලයක් එනවා. ඒ අය හැමදාම මේ ස්පර්ශ වස්තු වශයෙන් තියෙන්නේ නැහැ. අයියෝ අවුරුදු 5ක් 6ක් යනකොට ඔක්කොම තිබිච්ච අවස්ථාවල් ගෙවිලා ඉවරයි. දැන් ඉතින් මැදි වයසට ආවට පස්සේ ඒ මිරිස් රූකල මිසක් අර තිබිච්ච හැඩවැඩ ලස්සන එකක්වත් නැහැ. දෙවියෝ දේවාගෙන වාගේ හිටියා කියන ගතිය එකක්වත් නැහැ. ඔහේ රූකල වශයෙන් වැනි වැනි ඉන්නවා මැරෙනකම්. හැබැයි ඒ වුණාට තරුණ තරුණිය රෝගේ නැති වෙන්නේ නැහැ. අර බාලායි තරුණ බවටපත් වෙලා ඒ ගල් ලක්ෂණ ගන්නවා. එතකොට මොකද වෙන්නේ? එනිසා ලෝකෙ දිහා බලනකොට හැඩ වැඩ අය පේනවා. හැමදාම පිළිච්ච එකෙනෙක් නෙමෙයි ඒ පේන්නේ. ඉතල හැඩරට පිළිච්ච කෙනා මා අවුරුදු ගානක් ගිහිලා ආයිත් බලනකොට ආපෝ දත් ටිකක් ගැලිලා අංගලත් ඇකිල්ලා ගිහිල්ලා එදා තිබිච්ච හැඩ වැඩ දැන් නැහැ නේ. අර හොටු කව පෙරාගෙන හිටපු කෙල්ල කොල්ලා දැන් අරුම් බලහකෝ උන්ගේ හැටි. අනුන් හරියට හැඩවැරිලා කුමාරියෝ ආයි කුමාරියෝ වගේ දැන් ලස්සනයි. උන්ටත් ඒ ටිකයි වෙන්නේ. එන එන්න එන්න ලෝකේ හැඩවැඩේ කොටසක් හැදෙනවා හැදේවා ගෙවිලා යනවා අලුත් එකක් හැදෙනවා හැඩවැඩේව නැති වෙන්නේත් නැහැ. ඒ වගේ පංචකාමීට හේතු වෙන වස්තු ලෝකේ නැති කරන්න බෑ. ඒවා ඒ කලින් කාලම අතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒවා පිළිබඳ සංකල්පිත රාගයක් ගොඩනගා ගන්නවා. ඒකේ යථාර්ථය දකින්න නැතුව වටිනවා කියලා හිතාගෙන. අන්නේ සංකල්පිත රාගයට කියනවා කාමයේ කියලා. පංචකාමී කියන්නේ ඒකයි. ඒක නැති කරන්න පුළුවන් කියන්නේ ඒකයි. ඒ සංකල්පිතත් මානසිකත්වයේ නැති කරගත්තාම කාමයෙන් මිදුණා. එදාට අනාගාමී වෙන්න පුළුවන්. ලෝකේ සුන්දරත්වය නැති කරන්න ගියේ නෑ. එහෙනම් මොකද වෙන්නේ? ඒ ලෝකේ සුන්දරත්වයේ ලෝකේ ඇසුරු කරන අයට සුන්දර වුණාට අසාරයි කියලා දැනගත්ත කෙනාට ඒව ඇති සුන්දරකමක් නැහැ. ඒවෙන් මිදිලා ඉන්නේ. ඉතින් 아무තෙන් ඇහැ සංවර කරන්න කියලා 아무ත දෙයක් ඒ සංවර වෙච්ච කෙනාට අවබෝධය ලැබුව කෙනාට කොලන්න දෙයක් නැහැ. ඇහැට අරමුණක් ආවයි කියලා එයාට රූපකාමී මතුවෙන්නේ නැහැ. කන්ට ශබ්ද විවිධ මිහිරි ශබ්ද ආවා කියලා ශබ්දකාමී මතුවෙන්නේත් නැහැ. නාසයේ විවිධ ගන්ධයන් නාගරාණීට ආවා කියලා ගන්ධ දැනෙනවා නමුත් ගන්ධය පිළිබඳව ඡන්ද රාගයක් මතුවෙන්නේ නැහැ. කාමයක් මතුවෙන්නේ නැහැ. රස එනවා. නමුත් රසයේ පිළිබඳ ඇලිච්ච හිතක් මතුවෙන්නේ නැහැ. රස කාමයක් මතුවෙන්නේ නැහැ. විවිධ ස්පර්ශයන් ලැබෙනවා. ස්පර්ශයන් පිළිබඳ බැඳීමක් කාමයක් ඇති වෙන්නේ නැහැ පංචකාමීන් නිදහස්. මෙන්න මේ ක්‍රමයට සංකල්පිත රාගයයි දුරු කරගන්න ඕනේ. ඉතින් මේ පෙන්වන්නේ මොකද මේ? ඒ චන්දරාගය කියන එක දැන් දැනගන්න චන්දරාගය කියන්නේ එකක් කාමී කියන්නේ එකක් චන්දරාගය කියන්නේ කාමයන් පිළිබඳ මත්වෝ හිත මුසපත් වෙලා අන්න ඒකයි ඒතර කාම ඡන්දය කියන්නේ කිව්ව තෝරා ගන්න ඕනේ ඊට පස්සේ තවත් එකක් තියෙන්නේ මොකද මේ අහන්න තව එකක් ඒකෙන් මිදීමක් තියෙන නමුත් මේ මේ අර ටිකෙන් ටික අඩු වෙලා යන බව පේනවා කාම හැඟීම් එනම් ව්‍යාපාදයේ කියන එක පවතිනවා කියන ප්‍රශ්නේ ඉතින් ඒක යථාර්ථයෙන් තෝරා ගන්න ඕනේ ඉතින් ව්‍යාපාදයේ දුරු කරගන්නවා නම් ව්‍යාපාදයේ දුරු කරන ක්‍රමයක් තියෙනවා අපි නිකම්ම කිව්වට හරියන්නේ නැහැ ව්‍යාපාද දුරු කරනවා කියලා ව්‍යාපාදී කියන්නේ මොකද්ද? ඒකේ තියෙන බැර ඇරුම්කම මොකද්ද? ඒ ව්‍යාපාදයේ ඇසුරට වැටෙනොත් එහෙම සිද්ධ වෙන්නේ මොනතරම් විනාශයක්ද කියලා. ව්‍යාපාදයේ ආදීනව බලන්න පුරුදු වෙන්න ඕනේ. ඒ ව්‍යාපාදයේ ගොඩ නැගින්නේ ඇයි? එබඳු විනාශයක් වෙන්නේ එබඳු මහා කරදරයක් වෙන භයානක ව්‍යාපාදී. ගොඩ නැගෙන්න හේතුව මොකද්ද කියලා හොයලා බලන්න ඕනේ. ව්‍යාපාදයේ ව්‍යාපාදයේ හේතුව ඒ ව්‍යාපාදයේ නිරෝධ වුණොත් එතකොට නිරෝධ කියන වචනේ කතා කරලා විග්‍රහ කරන්න ගියාම බැනුම් අහන්නත් එනවා මේ අලුත් වචන කියනවා කියලා. නිරෝධය කියන එකට. දැන් ව්‍යාපාදේ නැති වුණොත් කියලා කියන එක තමයි ඉතින් බලාපොරොත්තු වෙන වචනේ. මම කොහොම හරි කන්නේ ව්‍යාපාදේ නැති වුණොත්. කොච්චර සාන්තද කියලා දකින්න ඕනේ. ඒ ව්‍යාපාදී නිරෝධ කරන මාර්ගය දකින්න ඕනේ. ඔන්න ඔය ටික විග්‍රහ කරලා තේරුම් ගත්තාම නුවණට ගෝචර හරියක් ඕක. අන්න ඒක හොඳට විවිධාකාරයෙන් හිතලා බලන්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් ව්‍යාපාදයක් එන්නේ කොහොමද? ඒතොර අපි දැකගෙන යනවා බලාගෙන. ව්‍යාපාදයේ මුල හොයාගෙන. අන්න එතකොට දකින්නවා. මම යම්කිසි වටිනා අදහසක්, වටිනා දෙයක් මං හොඳයි කියලා රකින්න දෙයක් මොනවා හරි තියෙනවා. ඒ තියෙන දෙයට විරුද්ධ කටයුතු වෙනවා. ඒක විනාශ කරන්න. ඒකට බාධක අන්න ඒවා එනකොට මට ලොකු රුස්සල් නැතිකමක් එනවා. මම බලාපොරොත්තු වෙනා මේ ලෝකේ හොඳින් ඉන්න. නිന്ദා පහස ලබන්නේ නැතුව ඉන්න. ඒ වුණාට ඒකට ඉඩ දෙන්නේ නැහැ. මම වරදක් කරන්නේ නැහැ නමුත් මට වයින්නවනේ. ඉතින් මොකද වෙන්නේ? බැනුම් අහන්න නැතුව ඉන්න මට ආසාවක් නැහැ. මගේ බලාපොරොත්තුවක් තියෙනවා බැනුම් අහන්න නැතුව ජීවත් වෙන්න. ඒකට වාද කියනකොට තරහ එනවා. එන අපි දන්නේ නැති ආස්වාද. අපි දන්නේ නැති ලෝක බලාපොරොත්තු තියෙනවා. අපි හිතලා නැහැ ඒක අපේ බලාපොරොත්තුව බැඳීමක් බව. මෙන්න මේවත් ඇලීම්. තත්වට ආනාතර වලට ඇලෙනවා. මම හොඳ සිල්වත් හාමුදුරුවෙක් කියලා පෙන්වන්න හිතෙනවා. අපෝ යනකොට නම් එහෙම තමයි ඔක දුස්සීලා කිව්වොත් එහෙම පොළොව පලාගෙන යන්න හිතෙනවා මරායන කණ්ඩ හිතෙනවා කිව්ව එක. මොකද මේ? ඒකත් ඇලීමක්. Taman සීලවන්ත ගුණවන්ත කෙනෙක් කියලා ලෝකෙට පේන්න ඉඳ හිතෙනවා නම් ඒකත් ඇලුමක්. මම ලස්සන කෙනෙක් කියලා ලෝකෙට පෙන්වන්න හිතෙනවා නම් ඒකත් ඇලීමක්. අපෝ ලස්සන තමයි හැටි බලපංකො කිව්වොත් එහෙම මරායන කණ්ඩ හිතෙනවා. ඔවුන් ඊරිසියයි. ඒකයි මට එහෙම කියන්නේ. අන තරහ හැදෙන හැටි. ඉතින් මෙන්න මේ වගේ යම්කිසි කෙනෙකුට ලෝකේ කවුරුවත් වෙන බලාපොරොත්තුවක් නැති වෙච්ච දාට. ඉතින් මොකද ප්‍රශ්නේ? මම කාගෙන්වත් මම මෙහෙමයි කියලා අහගන්න බලාපොරොත්තුකුත් නැන්නා. ඉතින් මම කවුරු ආයේ කියන්නද? ඉතින් මට මේ රෝගේ කවුරුවත් වෙන්න ඕනකමකුත් නැන්නා. ඉතින් කවුරු මොනවා කළා මට මොකද? මෙන්න මෙහෙම ක්‍රමයක් එනවා. ඒතර අන්නේ ක්‍රමයේ දැනගත්තාම අපි අඩුපාඩු අපි හොයා ගන්න ඕනේ. අන්න ඇලෙන තැනක් තියෙනවා නම් අන්න ඒක අනිත්‍ය දුකලත් වශයෙන් මෙනෙහි කරලා ගන්නකොට ඇලෙන්න වටන එකක් නෙමෙයිනේ මමක් තේන් ගන්න වටන එකක් නෙමෙයිනේ කියලා දැනගත්තාම ඉතින් කැඩෙන්න දාක කැඩෙයි විදෙන දාක විදෙයි නැහෙන්න දාක නැහෙයි මට ඔගේ ප්‍රශ්න යන්නේ අමා නිවන්සෝ මට වුණා අන්න අවබෝධය එනවා ඉදාට ගැටීම ඉවරයි